තමන්ගේ ජීවිතේට විශාල පුණ්‍ය ධර්මයක් රැස් කරගන්න සූදානම් වෙන දවසක්. සියලු දානයන් අතර අපිට නොඑක් විදිහට දන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හැම දානයක්ම අතරින් අග්‍රම දානය තමයි ධර්ම දානය. ඒ නිසා ඔබ ආද එකතු වෙලා ධර්ම දානයක් සුළු පිරිසකට නෙමෙයි ලංකා වාසීන්ට සමහර පිට රටවල් වල අය පවා ලෝකේ බොහෝ රටවල් බෞද්ධයා නාලිකාව හරහා මේ ධර්මයේ ශ්‍රවණය කරන. ඒ නිසා ධර්ම දානයක් ලෝකේ බොහෝ පිරිසකට ලබා දෙන විශාල පුණ්‍ය ධර්මයක් රැස් කරගන්න දවසක්. ඉස්සරලාම අපි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපේ ජීවිතයට විශාල පිනක් රැස් වෙනවා. අන්නේ රැස් කරගත්ත පින අපිට පුළුවන් මිය පරලොවගේ ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න. අපි කෙනෙකුට පිනක් අනුමෝදන් කරනකොට ඒ පින අපි තුල රැස් කරගෙන තියෙන්නට ඕන. ඒ නිසා ඉස්සරලා අපි ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් අපේ ජීවිතේ විශාල පිනක් එකතු කරගන්නට ඕන. පින්වතුනි බණ ඇසීම තුළින් ධර්ම ශ්‍රවණය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සතර අපායේ වැටි වැටි යන මේ දීර්ඝ සංසාර ගමනෙන් මිදෙන මාර්ගය තමයි අපි ශ්‍රවණය කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්නන මූලික ඉලක්කය සසර දුකින් මිදෙන ප්‍රතිපදාව. අන්නේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපේ හිතේ සද්ධාව ඇති වෙනවා. ධර්මයේ දියුණු කිරීමේ වීරියක් ඇති වෙනවා. ධර්මයට හිත නැඹුරු වෙනවා. ඊළඟට ධර්මයේ තුල හිත පහද එතකොට මේ හැම වෙලාවකම පින කුසලය වර්ධනය වෙනවා. ධර්ම ශ්‍රවණියත් නිවන් දොරටුවක්. බණ කීමත් නිවන් දොරටුවක්. ඔබ අහලා ඇති අංගුත්තර නිකායේ තියෙනවා බුදුරජාණන් වහන්සේ විමුක්තායතන කියලා සූත්‍ර දේශනාවක් දේශනා කරා. විමුක්තියට නිවනටපත් වෙන ක්‍රම. කෙනෙක් හිතන්න පුළුවන් මේ භාවනා කරලා විතරයි නිවන් දකින්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ විමුක්තායතන සූත්‍රයේ නිවන් අවබෝධ කරන ක්‍රම ගණනාවක් පෙන්වනවා. බොහෝ පිරිස් ඉන්නවා සංසාරිකව ධර්මාවබෝධය ඉලක්ක කරගෙන පින් කරපු අය. පින්වතුනි නිවන් දකින්නත් පින බලවත් වෙන්නට ඕන. පින සම්පූර්ණ වෙන්නට ඕන. පාරමිතා කියලා අපි පුරුදු කරන්නේ, වර්ධනය කරන්නේ, වඩන්නේ, දියුණු කරගන්නේ ධර්මාවබෝධය ඉලක්ක කරගෙන අපේ ජීවිතේ පින් කරනවා. අන්නේ පින සම්පූර්ණ වෙනකොට බුදුරජාණන් වහන්සේ හැම උදෑසනකම මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා. කවුද අද මේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්තම කෙනා කියලා බුදුරජාණන් වහන්සේ බලනවා. අර පින සම්පූර්ණ කරගත් අය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට යොමු වෙනවා. සමහර වෙලාවට යොදුන් ගණන් ඈත ඉන්නේ. නමුත් උන්වහන්සේ පාත්‍රය අරගෙන ඒ කෙනා හොයාගෙන වඩිනවා. එතකොට බුදුරජාණන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් ඒ තරම් දුර වඩින්නේ? උන්වහන්සේ ජේතවනාරාමි ධම්සභා මණ්ඩපේ වැඩ හිටියානම් කී දෙනෙක් කී දහහක් බණහනවද? ඇයි මේ එක්කෙනෙක් වෙනුවෙන් ඒ තරම්? පින්වතුනි ඒ කෙනා ධර්මාවබෝධය අරමුණු කරගෙන පින් කරන්නේ මේ කාත්මයක් දෙකක් නෙමෙයි. සමහර වෙලාවට කල්ප ගණන් ධර්මාවබෝධය ලැබේවා කියන සිතුවිල්ලෙන් බනහලා පින් කරලා දන් පෙන් දීලා ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරගෙන පින් දහම් කරගත්ත කෙනෙක්. අන්නේ කෙනා වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ පින සම්පූර්ණ වෙනකොට සමහර අය ඉන්නවා කෙටියෙන් බණ ඇහුවත් ඇති උග්ගටි තඤ්ඤෝ කියලා. එක ගාථාව අහලා ඉවර වෙනකොට මාර්ගඵල ලබනයි ඉන්නවා. එතකොට බණ ඇසීම කියන්නේ හොඳ අවධානයෙන් බණ අහනකොට ධර්මය අහන්නත් ක්‍රමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ වෙන බාහිර දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව සුසුසති බණ ඇසීමේ ලොකු ආසාවක් හිතේ තියාගෙන බණ අහන්න කියන. සෝතං ඕදහති. දේශනාව ගැනම කන් යොමු කරගෙන හොඳ අවධානයකින් බනහන්න කියන. සෝත කියන්නේ කන. හොඳ අවධානයෙන් බනහන්න කියන. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මම මේ ධර්මය අවබෝධ කරනවා කියන අදිෂ්ඨානෙන් හැඟීමෙන් බනහන්න කියන. අත්ථං ගන්හාති අහන ධර්ම කරුණෝ නිතර හිතේ මතක තියාගනිමින් ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්න කියන. මතක තියාගන්න දක්ෂ වෙන්නට ඕනේ බනහනකොට. අනත්තං රිංචති. ධර්මයේ ශ්‍රවණය කරනකොට හිතට නොයේක් අදාළ නැති අනවශ්‍ය දේවල් මතක් වෙන්න පුළුවන්. ඒ සියල්ල අනත්තං රිංචති කියන්නේ හිතෙන් බැහැර කරන. ඔන්න ඔය කරුණු හිතේ පිහිටවාගෙන බණහනකොට ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක්. ඔබ අහලා ඇති බුද්ධ දේශනා අතර දේශනාව හොඳ අවධානයෙන් අහනකොට ධර්ම අවබෝධයට පින පිරිච්චය දේශනාව ඉවර වෙනකොට නිවන් අවබෝධ කරන. ඊළඟට බණ කීමත් සමහර වෙලාවට බණ කියනකොට මාර්ගඵල ලබන අය ඉන්නවා. ඔබ අහලා ඇති ලංකාවේ වැඩ හිටිය මලියදේව කියලා මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ රහත් උනේ බණ කියනකොට පිරිසකට ධර්ම දේශනාවක් කරනකොට ඇයි ධර්ම කරුණු හොඳට විමස විමස නුවණින් ගලපමින් යෝනිසෝ මනසිකාරය යෙදමින් තමයි බණ කියන්නේ. උන්වහන්සේ දහම් දේශනකොට දේශනාව තුළ ධර්ම කරුණු විමසමින් බණ කියනකොට හිත කෙලෙසුන්ගෙන් මිදලා රහත් වුණා. එතකොට අපිට පේනවා බණ කීමත් නිවන් දොරටුවක්, බණ ඇසීමත් නිවන් දොරටුවක්. ඊළඟට ධර්ම සාකච්ඡා කරනකොට ධර්ම අවබෝධය ලබන අය භාවනා කරලත් නිවන් දකින්න පුළුවන්. ඒ නිසා පින්වතුනි බණ අහනකොට ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ ධර්ම කරුණු මං කොහොම හරි වටහා ගන්නවා තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා කියලා ලොකු අදිෂ්ඨානයකින් බනහන්නට ඕන. අද අපි අපේ ජීවිතේට <coughs> බලපාන මේ රාග දේශ මෝහාදී අකුසල් අතර ද්වේෂය යටපත් කරගන්න ආකාරය ගැන අපි ටිකක් කතා කරමු. පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දන්න කෙනාට දකින කෙනාට ඥානතෝහං පස්සතෝ ආසවානං khයං වදාන මේ කෙලෙස් ප්‍රහාණය කිරීම ගැන දේශනා කරන කාටද දන්න කෙනාටයි දකින කෙනාටයි කියන බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කුමක් දන්න කුමක් දකින කෙනාටද කෙලෙස් ප්‍රහාණය කිරීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මානසිකාරයත් දන්න කෙනාටයි දකින කෙනාටයි කියනවා මේ ධර්මයේ දේශනා කරන්නේ කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය ගැන. අන්න එතකොට යෝනිසෝ මානසිකාරය කියන්නේ නුවණින් හිතලා කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට කල්පනා කිරීම. ඒකට අපි කියනවා යෝනිසෝ මානසිකාරය. තවත් අපි කියනවා නුවණින් හිතීම කියලා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නූපන් කෙලෙස් උපදින විදිහටත් උපන් කෙලෙස් වැඩෙන විදිහටත් අපි කල්පනා කරනවා තවත් අපි කියනවා නුනුවණින් හිතනවා කියලා. ඒ කියන්නේ කෙලෙස් වැඩෙන විදිහට කල්පනා කිරීමට කියනවා අයෝනිසෝ මනසිකාරය. එතකොට අපි තුල කෙලෙස් වැඩෙන්නේ හරි ප්‍රහාණය වෙන්නේ හරි මේ ඔක්කොම වෙන්නේ තමන් කල්පනා කරන ක්‍රමය අනුව. අන්න ඒ නිසා රාගයක් වේවා, ද්වේෂයක් වේවා, මෝහයක් වේවා, iriසියාවක් වේවා, වෛරයක් වේවා මොකක් හෝ අකුසල සහගත සිතුවිල්ලක් නිමිත්තක් ඔබේ හිතේ මතුවනා නම් ඒ අකුසලය වැඩෙන විදිහට කල්පනා කරන්නත් පුළුවන් ප්‍රහාණය වෙන විදිහට කල්පනා කරන්නත් පුළුවන් එහෙමනම් යෝනිසෝ මනසිකාරය දෙනවා කියන්නේ අකුසල් ප්‍රහාණය වෙන ආකාරයට කල්පනා කිරීම අයෝනිසෝ මනසිකාරයෙන් වෙන්නේ නූපන් කෙලෙස් උපදිනවා උපන් කෙලෙස් තවත් වර්ධනය වෙලා යනවා. දැන් අපි ගමු ද්වේෂය ගැන. පිංගතුනේ අපිට සම්පූර්ණයෙන් අපේ හිතේ මේ අරමුණු එක්ක ඇතිවන ඝට්ටනේ ගැටීම ප්‍රහාණය වෙලා යන්නේ සම්පූර්ණයෙන් නැති වෙන්නේ අනාගාමී වෙනකොට. කාමරාග පටික සංයෝජන නැති වෙන්නේ. එතකන් ඇහැට පේන ප්‍රියමනාප අරමුණු කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස මේවා එක්ක ඇතිවන ගැටීමක් පටිග කියන එක අපේ හිත තුල තියෙනවා. අනාගාමී වෙනකොට තමයි කාමරාග පටිග සංයෝජන සම්පූර්ණයෙන් නැති වෙලා යන්නේ. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා දැන් අරමුණකට ගැටුණත් ඒක මතුවෙලා අකුසලයකට වැටෙන්නේ නැතුව යටපත් කරගෙන නවත්ත ගන්න පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසිකාරයේ දෙන කෙනාට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පුද්ගලයන් හිතේ මතුවෙන තරහා වෛරය මේවා පවත්වන ආකාරය මත කොටස් කීපයකට බෙදෙනවා. දැන් අපි හැමෝම ගත්තොත් හැම මිනිස්යාගෙම එකම විදිහටද කෙලස් තියෙන්නේ. නානත්ත කාය නානත්ත සංඥා. මේ පුද්ගලයන් ශරීරේනුත් වෙනස් අදහස් වලිනුත් වෙනස්, සිතුවිලි වලිනුත් වෙනස්. ඒ අතර බුදුරජාණන් වහන්සේ දැක්කා අල්පරජක්ක මහරජක්ක. කෙලෙස් වැඩි අයත් ඉන්නවා, කෙලෙස් අඩු අයත් ඉන්නවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ ওই රාග සහිත සිතුවිලි වැඩි අය රාග චරිත කියලා අපි හඳුන්වනවා. ද්වේෂයේ බලවත් අය ඉන්නවා. ද්වේෂ චරිත කියන. එතකොට මේ වගේ එක එක පුද්ගලයන්ගේ කෙලෙස් වල ස්වභාවය අනුව ධර්මයේ වෙන වෙනම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දැන් මේ ද්වේෂය ගැන ගත්තහම බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සමහර පුද්ගලයෝ ඉන්නවා හිතේ තරහ යනවා තරහ ඇති වෙනවා. මොකද පටික කියන මේ සංයෝජනේ හිතේ තියෙනවා. අරමුණ එක ගැටෙනවා. හැබැයි තරහ ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා ඒ අයගේ හිතේ ඇතිවන තරහ හරියට දියේ ඇඳපු ඉරක් හා සමානයි කියලා. දැන් දියේ අඳින ඉර දවස් ගාණක් තියනවද? ඒ සැනින් මැකිලා යනවා. අන්න ඒ වගේ තරහක් ඇති වුණත් ඒක පවත්වන්නේ නැහැ, වර්ධනය කරන්නේ නැහැ, වැඩෙන්නේ නැහැ. එතනින් මේක අමතක කරලා දානවා. අන්න පෙර දියුණු කෙනෙක් පෙර සංසාරික භාවනා කරලා පුරුදු අය ඉන්නවා. එවැනි අයට බොහෝ වෙලාවට උපතින්ම අර තරහ යනවා අඩුයි කියලා අපි කියන්නේ. මේ කෙනාට නම් එච්චර තරහ යන්නේ ඔය මොනවා කීවත් ඉවසගෙන ඉන්නවා බොහොම නිවිච්ච කෙනෙක්. එතකොට එවැනි චරිත ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ தત્ත්වේ තවදුරටත් දියුණු කරනවා නම් හරියට දියේ ඇඳ ඉරක් හා සමානව දියුණු හිතක් පවත්ව ගන්න පුළුවන්. තරහ පවතින්නේ නැහැ. ශනින් අමතක වෙලා යනවා. ඒක හිතේ පිහිටන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකේ තවත් කොටසක් ඉන්නවා. ඒ අයට තරහක් ඇති වුණොත් යම් ගැටීමක් ඇති වුණොත් හිතේ ඒක හරියට වැල්ලේ ඇඳපු ඉරක් හා සමානයි කියන. එතකොට වැල්ලේ අඳින ඉර දවස් කීයක් තියෙයිද? සමහරට දවසක් දෙකක් තියෙන්න පුළුවන්, දවස් 3-4ක් තියෙන්න පුළුවන්. දවස් 5ක් 6ක් උපරිම සතියක් වගේ යනකොට ඕක මැකිලා යනවා. එතකොට මේ ලෝකේ සමහරු ඉන්න තරහ යන ඔය ගියාම ටිකක් මූණ එල්ලගෙන ඉන්නවා කතා කරන්නේ නැතුව දවස් දෙකක් ඉඳී හැබැයි ඒක දවසෙන් දෙකෙන් තුනෙන් ඉවරයි ඒක පවත්වන්නේ නැහැ සැනින් ටික දවසකින් අමතක කරලා දාන්න පුළුවන් ඒකෙනත් දියුණු කෙනෙක් හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකේ ද්වේෂයේ බලවත් පුද්ගලයාගේ ස්වභාවය ඒ කෙනාට තරහක් ඇති වුණොත් ඒක හරියට ගලේ කෙටු ඉරක් හා සමානයි කිය. සෙල්ලිපියක් කෙටුවා වගේ. අසවලා මට මෙසේ මෙසේ කීවේ මට මෙහෙම කරා මුම් මට මෙහෙම කරා ඕවා හිත හිතා හිත හිතා මැරෙනකන් හිතනවා. එතනින් නවත්තන්නෙත් නැහැ. ඊළඟ ආත්මවලටත් අරගෙන යනවා. අර කාළි අක්ෂණීගේ කතාව අහලා ඉතින්. ආත්මෙන් ආත්මයට වෛරය අරගෙන යනවා. මැරෙන්නෙත් මම මැරිලත් උඹලගෙන් පලි ගන්නවා කියාගෙන මැරෙන්නේ. එතකොට ඒ වගේ බලන්න සමහරු ඉන්නවා පුංචි දෙයට ඇතිවන තරහව වෛරය ආත්ම ගණන් සංසාරේ අරගෙන යන කෙනෙකුට තරහක් වෛරයක් ඇති කරගන්න මේ මහා ලොකු හේතු අවශ්‍යත් නැහැ. අර හිතේ ගැටෙන ස්වභාවය තියෙන කෙනාට පුංචි දෙයක් ඇති. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච සිදුවීම් බොහෝමයක් තියෙනවා. ඒක වික්ෂූන් වහන්සේ නමක් දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ සිවුරු වලට සීමාවල් පැනෙවුවානේ. මුලින්ම වික්ෂූන් වහන්සේලාට සිවුරු සීමාවක් තිබ්බේ නැහැ. වික්ෂූන් වහන්සේලාට ලැබෙන සිවුරු පිළිගන්නවා. දැන් චාරිකාවේ වඩිනවනේ වස් කාලේ ඉවර වෙලා චාරිකාවේ වඩිනකොට දැන් සිවුරු බොහෝ ප්‍රමාණයක් තියෙන වික්ෂූන් වහන්සේලා පාත්‍ර අරගෙන දැන් තියෙන සිවුරු ටික ඔතා ගත්තාම නිකන් ගෙනියන්න අමාරුයි. ඉතින් ඔළුවේ තියාගෙන සිවුරු පොට්ටනි පොට්ටනි බැඳගෙන තමයි යන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ පැවිදි වෙච්ච අයට සසර දුකින් මිදෙන්න පැවිදි වෙච්ච අයට මේ සිවුරු කොච්චර පීඩාවක් කරගෙනද බුදුරජාණන් වහන්සේට කෙලින්ම සිවුරු තුනක් අනුදැන වදාරන්න තිබුණා. උන්වහන්සේට කෙලින්ම යමක් පණවන්න පුළුවන්. නමුත් සියලු දෙනාට ආදර්ශයක් හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික ක්‍රමයක් තුල සිවුරු සීමාව පැනෙව්වා. එදා බුදුරජාණන් වහන්සේ සීත කාලේ උන්වහන්සේ එලිමහනට ඇවිල්ලා රාත්‍රී සක්මන් කරනකොට අඳන කඩේ පිටින් එළියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සක්මන් කරා. සීතලයි. ඒ වෙලාවේ තනි පොට සිවුර පොරෝගත්තා. පොරෝගෙන සක්මන් කරා රාත්‍රී දෙවනි වගේ එනකොට තවත් සීතලයි. බුදුරජාණන් වහන්සේ දෙපට සිවුරත් පොරෝගත්. උන්වහන්සේ සක්මන් කරා බොහෝ වෙලාවක් උන්වහන්සේට තේරුණා අත්දැකීමෙන්ම භික්ෂූන් වහන්සේ නමකට සීත කාලයක වුණත් තුන් සිවුර ප්‍රමාණවත්. අඳනකඩේ තනිපොට සිවුර දෙපොට සිවුර. ඊට අමතරව වැස්ස කාලයකට හරි නානකොට නානකඩයක් අනුදැන දේශනා කරා. භික්ෂූන් වහන්සේලාට තවත් අවශ්‍ය නම් බොහෝ දුර බැහැර වඩිනවා නම් ඊළඟට නොඑක් අවශ්‍ය කටයුතු තියෙනවා නම් යම් යම් හේතුන් මත සංඝයා සම්මුතියෙන් අතිරේක සිවුරක් සංඝයාගෙන් අවසර අරගෙන පරිහරණය කරන්නත් අවසර දෙනවා. එතකොට ඔන්න සිවුරු සීමාවක් පසුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපයට කැඳෙව්වා. කැඳවලා මහණෙනි ඊයේ රාත්‍රී තථාගතයන් වහන්සේ මෙන්න මේ විදිහට සක්මන් කරලා තමන් වහන්සේම තීරණය කරා කීවා භික්ෂුන් වහන්සේ නමකට සිවුරු තුනක් හොඳටම ප්‍රමාණව. ඒ නිසා තුන් සිවුරක් අඳන කඩයක් තනිපොට සිවුර දෙපොට සිවුර කියන තුන් සිවුර අනුදැන වදාරනවා කියලා ඔන්න දේශනා කරා සිවුරු සීමාවක් පැනෙවුවා. දැන් ওই පොඩි පොඩි හිඩැස් හොයලා රින් ගන්න පුළුවන් තැන් හොයාගන්න අය ඉන්නවනේ. සිවුරු සීමාව පැනෙව්වට පස්සේ කොටසක් කල්පනා කරා හරි තුන් සිවුරනේ. අපි විහාරයේට වෙනම තුන් සිවුරු කට්ටලයක්. පින්ඩපාත යන්න වෙනම තුන් සිවුරු කට්ටලයක්. ඊළඟට චාරිකායේ වඩිනකොට වෙනම තුන් සිවුරු කට්ටලයක්. එතකොට තුන් සිවුරු කට්ටල කට්ටල වෙනම එකතු කරන්න පටන් බුදුරජාණන් වහන්සේ ආයිමත් සංඝයා එකතු කරලා ඔන්න ඒකත් වෙනස් කරලා එකම කට්ටලයයි තියාගන්න පුළුවන් තුන් සිවුරක් විතරයි. ඒ විදිහට සිවුරු සීමාවක් පැනෙවුවා. දැන් ওই විදිහට දැන් භික්ෂුන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේගේ විනය තුල ඒ විනය ශික්ෂාපද අනුගමනය කරමින් වැඩ ඉන්නකොට ඔන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් චාරිකාවේ වැඩියා. යනකොට දැක්කා බොහෝ සිවුරු අනපු තැනක් තියෙනවා ලොකු සිටු මැදුරක් වගේ බොහොම ලස්සන තැනක්. මේ හාමුදුරු කල්පනා කරා මේ සිටු මැදුරය සමහර වෙලාවට ආරාමයකට පූජා කරපු තැනක්ද දන්නේ බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් මෙතන වැඩ ඉන්නව ඇති මේ තියෙන සිවුරු ගොඩ යන් අපි බලන්න උන්වහන්සේලා අඳුන ගමු කියලා ගියා. ගිහින් බලනකොට එක්කෙනයි ඉන්නේ. ඇහුව ඔබ වහන්සේ විතර ඔව් මම තමයි කිව්වා. මෙච්චර සිවුරු මම උදේට එක සිවුරක් පොරවනවා කිව්වා. දවල්ට එක සිවුරක් පොරවනවා කිව්වා. එකක් කිව්වා පින්ඩ පාත යනකොට එකක්. අනිත් දවසේ ඒක පොරවන්නේ නැහැ කිව්වා. එතකොට අමුතුම කෙනෙක්. ඉතින් මෙච්චර විශාල මේ මගේ ගිහි කාලේ මගේ තිබ්බ සිටු මැදුර මේ මගේ සේවකයෝ අදත් ඉන්නවා මම පැවිදි වෙලා මේකෙම ඉන්නවා එක දවසකට එක කාමරයක නිදා ගන්නවා අනිත් දවසේ අනිත් කාමරයකිව නිදා ගන්න. වික්ෂුන් වහන්සේලා කල්පනා කරා මේ නම් මානසික රෝගියෙක් වෙන්නේ නැති අපි බුදුරජාණන් වහන්සේ ළඟට බලෙන් හරි ඇදගෙන එක් යමු කියලා. දැන් වික්ෂුන් වහන්සේලා පිරිසක් හිටපු නිසා අල්ලගෙන බලහත්කාරයෙන් හරියට මරන්න ගෙනියන සතෙක් වගේ ඇදගෙන එක්කරගෙන ගියා ජේතවනාරාමේ. ධම්සභා මණ්ඩපේ ළඟට එනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට බොහෝ පිරිසකට දහම් දේශනා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඈත තියා දැකලා කියනවා හා හා ওই භික්ෂුව අත්හරින්න. බුදුරජාණන් වහන්සේ කතා කරා මොකද මේ බලෙන් ඇදගෙන වගේ ඉන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙමයි කියලා අර භික්ෂුන් වහන්සේලා Taman දැකපු මේ භික්ෂුව ඒ ගත කරන ජීවිතය ගැන බුදුරජාන් වහන්සේට දේශනා කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා බුදු කෙනෙක් යම් කෙනෙකුට යම් වැරැද්දකදී බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන මෝග පුරුෂය මෝග පුරුෂය කියන්නේ හිස් පුරුෂය බුදුරජාණන් වහන්සේ වදාළ මෝග පුරුෂය භික්ෂුවකට ගැළපෙන ජීවිතයක් දැහුවෝ ඒ ගත කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනව නේද? තුන් සිවුරෙන් ඉන්න කියලා භික්ෂුවකට ගැළපෙන ජීවිතයක්ද ඔබ ඔය ගත කරලා තියෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ අවවාද කරා. ඔන්න බලන්න දේශේ ස්වභාවය කොච්චරද කියන්නේ අර භික්ෂු භික්ෂුණී බණහන ධම්සභා මණ්ඩපේ පිරිස අතර කොච්චර තරහ ගියාද කියන බුදුරජාන් වහන්සේට ඇඳගෙන ඉන්න සිවුර ගලවලා ගත්තා. අරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට වීසි කරා ඔබ වහන්සේ මට මෙහෙමද ඉන්න කියන්නේ කියලා ඔන්න ඒ කාලේ හිටපු චරිතවල හැටි. එතකොට පේනවනේ අවවාදයක් කරපුවාම ඒ තරම් තරහකින් වෛරයකින් ඇඳගෙන ඉන්න සිවුර ගලවලා බුදුරජාණන් වහන්සේ ඉන්න දිශාවට විසි කරන්න තරම් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය කෙනා සංසාරේ ඔయిత කලින් ආත්මවලත් ඔය චරිතෙමයි කියලා අතීත ජාතක කතාවක් දේශනා කරා. එතකොට අපිට පේනවා මේ ලෝකේ සමහර වෙලාවට පුංචි දෙයට වෛර බැඳ ගන්න ඒවා සංසාරේ දිගින් දිගට දිගින් දිගට අරගෙන යනවා. දැන් බලන්න සුබද්ද ගැන අහලා ඇතින්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මේ කොණ්ඩේ කපන රස්සාව තමයි කරලා තින්නේ කරන වෑමේ. තමන්ගේ පුතත් එක්කම ඇවිල්ලා පැවිදි වුණා. දෙන්නම කොණ්ඩේ කපන්න හොඳ දක්ෂයි. දැන් පැවිදි වුණා. පැවිදි වෙලා ආරාමයක ඉන්නකොට ආරංචි වුණා ඔන්න බුද්ධ ප්‍රමුඛ සංඝයා තමන්ගේ ගමට මේ ආරාමේ තියෙන ප්‍රදේශයට චාරිකාය වඩිනවා. කල්තියාම දැනගත්ත බුදුරජාණන් වහන්සේ අසවල් දවසේ මේ ගමට වඩිනවා. දැන් ඔහු සුබද්ද කල්පනා කරා දැන් පැවිදි වෙලා. අපි බුදුරජාණන් වහන්සේට දානයක් දෙමු බුද්ධ ප්‍රමුඛ සංඝයාට කැඳ දානයක් පූජා කරමු දැන් ඇති උනේ යහපත් දෙයක්ද දානමය චේතනාවක්නේ කැඳ දානයක් පූජා කරන්න බුද්ධ ප්‍රමුඛ සංඝයාට එතකොට පුණ්‍යවන්ත දානමය චේතනාවක් ඇති වුණා හැබැයි මේ දාණයට ලෑස්ති උනේ ධාර්මිෂ්ඨ ක්‍රමයකට නෙමෙයි මේ අය කල්පනා කරා අපි ඕක දායකයන්ට කියලා දානේ හදවන්නේ නැතුව අපි පුරුදු රස්සාව කරලා අපිම හම්බ කරගමු කිව්වා ওই කැඳ දාණයට අවශ්‍ය මිල මුදල් ටික. දැන් මොකද කරේ? ආරාමයේ ඉස්සරහා කණ්ණාඩියක් එීම ගහලා පටන් ගත්ත වැඩි කොණ්ඩේ කපන්න. දායකයොත් ආස වෙන්නේ නැතිනේ. හාමුදුරන්ට කියලා කොණ්ඩේ කපා ගන්න. දැන් බොහෝ පිරිසක් එනවා ඇවිල්ලා ඉතින් මේ සුබද්ද භික්ෂුව තමයි දැන් කොණ්ඩේ කපන්නේ. ඊට පස්සේ සමහරු මිල මුදල් දෙනවා සමහරු පොල් ඊළඟට හාල් වර්ග මේ දාණයට අවශ්‍ය කැඳ දාණයට අවශ්‍ය උපකරණ දීලා කොණ්ඩේ කපා ගන්න. බුදුරජාණන් වහන්සේ වැඩම කරන දවසේ දැන් මේ දාන බඩු මුට්ටු වලින් සුබද්ද භික්ෂුව අර පිරිස එකතු වෙලා ඉක්මනට දැන් කැඳ දානයක් සකස් කරලා තිබ්බා පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ වික්ෂූන් වහන්සේලා සමග වැඩම කරාට පස්සේ උන්වහන්සේලාට ආසන පිළිගන්නවලා තිබ්බා. ඒ මත වැඩ හිටියා. අර කැඳ දාණය පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේත් වික්ෂූන් වහන්සේලාත් ඒව පාත්‍ර වලට පිළිගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා. පිළිගත්තට වැළඳුවේ නෑ වළඳන්න පෙර බුදුරජාණන් වහන්සේ අහනවා සුබද්ද. මේ කැඳ දාණය සකස් කරේ කොහොමද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක සකස් කරේ කොණ්ඩේ කැපුවා කියලා. පුරුදු රස්සාව කරන වෑමි රැකියාවෙන්ම තමයි කිව්වා මේ දාණයට අවශ්‍ය බඩු මුට්ටු ටික හොයාගත්තා. අන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියා හිටියා මේ දානේ අපිරිසිදුයි කියලා. භික්ෂුවකට ගැළපෙන්නේ නැති ක්‍රමයකට කීවා <coughs> මේ කැඳ දානේ සකස් කරලා තියෙන. ඒ නිසා කවුරුවත් මේ දානේ වලදන්න එපා. ඔය කැඳ ටික එහෙම්ම බිමට අහලන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් අර පාත්‍ර වලට බෙදපු කැඳ ටික එහෙම්ම බිමට හැරුවා කවුරුත් වැළඳුවේ නැහැ. එහෙම බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ යම් හේතුවක් ඇතුව. ඒක භික්ෂුවකට සුදුසු නැති ක්‍රමය. උන්වහන්සේ විනය භික්ෂුන් වහන්සේලාගේ ආජීවය ගැන ධර්ම කරුණු කියලා ධර්මයක් කිව්වා. හැබැයි මේ එකක්වත් ඔළුවට ගියේ නැහැ. ලොකු තරහක් වෛරයක් බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගත්තා. දැන් බලන්න මේ වගේ දේකදී කරන්න ගියේ මොකද්ද පිනක්? දානයක් දෙන්න ලෑස්ති හැබැයි වැරදි ක්‍රමයට දානේ සකස් කිරීම තුළ බුදුරජාණන් වහන්සේ කරපු අවවාදයට තමයි වෛර බැන්නේ. කොච්චර වෛරයක් හිතේ තිබ්බද කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසේ එතකොට බුදුරජාණන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා උන්වහන්සේ පිහිට කරගෙන පැවිදි වෙලා සිවුරු පොරෝගත්ත කෙනා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේ භික්ෂුන් වහන්සේලාට කොච්චර දුකක් වේදනාවක් ඇති වෙනවද? රහතන් වහන්සේලා අනිත්‍ය ගැන සිහි කරලා හිත හදාගත්තා. බොහෝ පිරිසක් හඬා වැළපෙනකොට උන්වහන්සේගේ චිතකයට ගිනි දැල් වෙනවා. ගිනි නිවෙන්නත් පෙර අර පිරිස අතරට ඇවිල්ලා සුබත් දහනවා මොකටද උඹලා අඬන්නේ සතුටු යල්ලා කිව්වා. දැන් අපිට මේක කැපයි මේක අකැපයි කියලා නීති දාන්න කෙනෙක් නැහැ කිය. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා දැන් අපිට ඕන විදියට ජීවත් වෙන්න පුළුවන් කිය. අර පිරිස අතරට ඇවිල්ලා කොච්චර තරහක්ද පිරිණිවන් පෑවට පස්සේ චිතකේ ආදාහණය කරනකොට දේහය හඬා වැළපෙන පිරිස අතරට ඇවිල්ලා උඹලා සතුටු යල්ලා කියන්න තරම් කොච්චර වෛරයක්ද කියලා. බලන්න ඒ වගේ පුංචි දෙයට වෛර බැඳගෙන දිගින් දිගට දිගින් දිගට අරගෙන යන අය ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ තරම් වෛර බැඳනා. සාමාන්‍යයෙන් අපි මේ ජීවත් වෙනකොට මේ ජීවිතය තුළ පුංචි පුංචි දේවල් වලට සමහර වෙලාවට දිගින් දිගට දිගින් දිගට වෛර බැඳගෙන යන අය කොච්චර ඉන්නවද ජීවිතේ. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕනේ ඔබේ හිතේ යම් තරහක් වෛරයක් ඇති වුණොත් මෙන්න මේක ප්‍රහාණය කරගන්න දක්ෂ වෙන්න ඕන. හොඳට මතක තියාගන්න. දැන් අපිට බනහනකොට ඔය එක්ක වෙන වැඩක් කර කර ඉන්නකොට සාමාන්‍යයෙන් අපේ හිත දිහා බලපුවහම අපිට තරහ තියෙනවා කියලාවත් හොයන්න බෑ. ඒකනේ සමහර කෙනා නේ මට නම් තරහ යන්නේ නැහැ. මට නම් ඔය ආසාවකුත් නැහැ, මගේ ඇති තරහකුත් නැහැ එතකොට අපේ හිතේ මේවා කෙලෙස් ආශ්‍රව හැටියට චිත්ත අභ්‍යන්තරේ තැම්පත් වෙලා තියෙනවා. එකපාරට හොයන්න බෑ. බැලූ බැල්මට පේන්නේ ස්පර්ශයත් එක්ක ඇති වෙනවා විඳීමක්. අන්නේ විඳීමත් එක්ක තමයි මේ ආශ්‍රව අනුසේ ධර්ම උඩට මතුවලා එන්නේ. අලු යට තියෙන ගිනි පොපුරු උඩට මතුවෙනවා වගේ. දැන් අපි ගමු මෙහෙම තවත් විස්තර කරන්න. අපේ ඇහැට ස්පර්ශය කියන්නේ ඇහැට රූපයක් අරමුණු වෙනවා. ඇහැයි රූපයයි විඥානයයි තුනම එකට එකතු වෙන්න ඕන ඇහැට රූපයක් පේන. ඒකට කියනවා ඇහි ස්පර්ශය. මේ ඇහි ස්පර්ශයෙන් ඇති වෙන විඳීමක්. එක්ක සැප විඳීමක් වෙන්න පුළුවන්, දුක් විඳීමක් වෙන්න පුළුවන්, දුක් සැප රහිත විඳීමක් වෙන්න පුළුවන්. අපි හිතමු අපි ඇහෙන් දැක්කා කියලා අපි ප්‍රියමනාප කෙනෙක් බොහොම ආස කරන කෙනෙක්. එතකොට ඇති වෙන්නේ සැප විඳීමක්. මේ සැප විඳීමක් ඇති වෙනකොටම ස්පර්ශය නිසා හිත ඇතුලේ තියෙන රාගානුසය මතුවෙලා සැප විඳීමත් එක්ක එකතු වෙනවා. එතකොට සැප විඳීම තුල එකතු වෙන්නේ රාගානුසය. අපි ඇහෙන් දකිනවා අපි අප්‍රිය අමනාප රූපයක්. අපි හිතමු නිකන් තරහකාරයෙක් එකපාරට දැක්කා කියලා. අපි අකමැති කෙනෙක්. දකිනකොටම අර ඇති වෙන ගැටීමත් එක්ක හිත ඇතුලේ තියෙනවා පටිඝානුසය. ඒක හිත ඇතුලේ තියෙන අර දකින අරමුණත් එක්ක හරියට අලු යට ගිනි පුපුරු මතු වුණා වගේ හිතේ තියෙන අර යටපත් වෙච්ච ද්වේෂයේ වෛරය උඩට මතු වෙලා එනවා. හැම වෙලාවෙම දුක් සැප රහිත විඳීමක් තියෙනවා ඒ වෙලාවේ අපි අවබෝධයෙන් ඉන්නව නෙමෙයි. අවබෝධයෙන් ඉන්න පුළුවන් රහතන් වහන්සේලාට විතරයි කෙලෙස් ඇති නොවන විදිහට අවබෝධයෙන් විඳීම තුළ වැඩ ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය කෙනාට දැන් සමහර හිතනවා අනේ මට ආසාවකුත් නැහැ මට ඉතින් ওই ඇලීමකුත් නැහැ මට උපදින්න උවමනාවකුත් නැහැ කියලා. දැන් එහෙම උපදින්න ආසාවකුත් නැත්නම් තරහත් නැත්නම් කිසිම ආසාවකුත් නැත්නම් පිරිනිවන් පායිද? එහෙම වෙන්නේ නැහැ. දුක් සැප රහිත විඳීම තුළ හැම වෙලාවෙම තියෙන්නේ අවිජ්ජානුසය. අවිද්‍යාව. එතකොට සැප විඳීමක් ඇති වෙන්නකොට රාගානුසය මතුවලා එනවා. දුක් විඳීමක් ආපු ගමන් පටිඝානුසය මතුවෙනවා. දුක් සැප රහිත විඳීමත් එක්ක අවිජ්ජානුසය මතුවලා එනවා. එතකොට මේ ඇහි ස්පර්ශය වගේම කනේ ස්පර්ශය, නාසයේ ඇතිවන ස්පර්ශය, දිවේ ඇතිවන ස්පර්ශය, කයේ ඇතිවන ස්පර්ශය කියන මේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස, කයට දැනෙන පහස. මෙන්න මේ එන අරමුණ ඔස්සේ ඇති වෙනවා දැන් අපි ඒවමනේ හිතෙන් හිත හිතා කෙලෙස් උපද්දවන්නේ. ඒ හැම අරමුණක් ඔස්සේම එක්ක රාගානුසය, එක්ක පටිඝානුසය, එක්ක අවිජ්ජානුසය මතුවලා ඒ අරමුණු එක්ක එකතු වෙනවා. අන්න ඒ නිසා දැන් අපි ගමු අපිට හිතේ මේ මතුවෙලා එන තරහව වෛරය යටපත් කරලා නවත්ත ගන්න පුළුවන් තැනක් තියෙනවා. අපි හොඳ සිහියෙන් ඉන්නවා කියන්නේ සතියෙන් ඉන්නවා කියන්නේ හිතේ කෙලෙස් මතුවෙනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකනේ සතිපට්ඨාන කියන්නේ චිත්තානුපස්සනාවේ පෙන්නනවා යම් කෙලෙස් සහිත හිතක් මතුවෙනකොට තමන්ගේ හිත ගැන අවධානයෙන් ඉන්න කෙනාට තේරෙනවා දැන් මගේ හිතේ තරහ මතුණා. දැන් මගේ හිතේ තරහක්ද ආසාවක්ද වෛරයක්ද මතු වෙලා තියෙන්නේ කියලා හොඳට තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න කෙනාට සිතුවිලි වල ස්වභාවය දකින්න පුළුවන්. එතකොට හොඳ සිහියෙන් ඉන්න කෙනාට තමන්ට තරහ ගියොත් දකින්න පුළුවන් මගේ හිතේ තරහක් ඇවිත් තියුණා. දැන් මම මේක පවත්වන්න හොඳ නෑ කියලා අන්න යෝනිසෝ මනසිකාරය දෙනවා නම් යටපත් කරගන්න පුළුවන්. දැන් හිතමු මේ විදිහට දැන් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තත් විශාල අරුබුදවලට ගිහිල්ලා තියෙන සමහර වෙලාවට පුංචි දේවල්. ഘോഷිතාරාමයේ අහලා තියෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට වික්ෂූන් වහන්සේලා කණ්ඩායම් දෙකකට බෙදිලා විශාල ආරවුලක්. දෙගොල්ලෝ රණ්ඩුවක්. අන්තිමට මේක නවතින්නේ නැහැ. දැන් දිගට දිගට තව කට්ටි එකතු කරගන්නවනේ රණ්ඩුවට. අන්තිමට Tamanට හිතවත් දායකයොත් මේකට එකතු වුණා. ඔහොම දුරදිග ගිහිල්ලා අන්තිමට ඒ ඒ අයට හිතයිශී దేవතාවරු පවා දෙපැත්තට බෙදුණා කියලා. දැන් මේ ආරවුල දිගින් දිගටම යනවා විසඳෙන්නේ බුදුරජාණන් වහන්සේ මැදිහත් වෙලා මේක විසඳන්න ඉදිරිපත් වෙනකොට එක භික්ෂුවක් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ පාඩුවේ ඔබ වහන්සේ ඉන්න කියලා. මේ ගැටුම නිසා දැන් අපි ප්‍රසිද්ධයි කියව. එහෙමත් සමහරු කැමති මේ ගැටුමකින් හරි මොකක් හරි දෙයකින් ප්‍රසිද්ධ වෙන්නේ. මේ ආරවුල නිසා දැන් අපි මිනිස්සු අතරත් ප්‍රසිද්ධයි. ඒ නිසා අපි මේ ගැටුම අරගෙන යන්නම් ඔබ වහන්සේගේ පාඩුවේ ඉන්න කියලා. එතකොට අපිට පේනවා පැවිදි වෙච්ච අය අතරත් අමුතුම જાතියයි ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ එහෙමනම් තථාගතයන් වහන්සේ සංඝයාව අතහැරිනවා කියලා සියලු දෙනා අතහැරලා බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයේට ගියා. කවුරුවත් නැතුව තනියම ගිහින් දසවෙනි වස් කාලේ පාරිලෙය වනයේ ගත කරා. මෙන්න මේ ආරවුල සංසිඳවන්න බැරි වෙච්ච තැන. බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කරන්න කිසිම මිනිසෙක් නැහැ. ඇතෙක් වඳුරෙක් වගේ ත්‍රිසංගත සත්‍යෝ මේ වස් කාලේ පුරා අප උපස්ථාන කරා. අන්තිමට දායකයෝ කල්පනා කරා මේ භික්ෂුන් වහන්සේලා සමගි කරන්න දැන් කොච්චර මේ ගැටුමක්ද බුදුරජාණන් වහන්සේ උත්සාහ කරා ඒත් බැරි වුණා. හරි දානි දෙන්නේ නැහැ. රණ්ඩු වෙවි ඉඳපල්ලා අපි දානි දෙන්නේ නැහැ. අන්න දානි නැවැත්තුවට පස්සේ දැන් වැඩේ වැරදුනා. දැන් දානි නැහැනේ. ඊට පස්සේ කල්පනා කරා දැන් මොකද දවසයි 2යි 3යි කවුරුත් දානි දෙන්නේ නැහැ. පින්ඩපාතේ බෙදන්නෙත් නැහැ. සමගි වෙලා බුදුරජාණන් වහන්සේ වඩම්මගෙන ඉනතෙක් අපි දානි දෙන්නේ නැහැ කියලා දායකයෝ දානි දෙන එක නැවැත්තුවා. අන්න ඊට පස්සේ කට්ටිය සමගි වෙලා බුදුරජාණන් වහන්සේ වස් කාලේ අවසන් වුණාට පස්සේ එක් කරගෙන දැන් මේ ලොකු ආරවුලක් ධර්මයේ විනේ තියෙනවා මේ ප්‍රශ්නේ ගැන ගොඩක් විස්තර. ഘോഷිතාරාමයේ ඇති වෙච්ච සංඝයාගේ ගැටුම. මොකද්ද හේතුව? වැසිකිලි පෝච්චියක වතුර ටිකක් තිබ්බා කියලා ඔන්න ආරවුලට හේතු. එක ස්වාමින් වහන්සේ නමක් වැසිකිලි ගියා. විනේදර භික්ෂුන් වහන්සේලා ධර්මදර කියලා කොටස් දෙකක් හිටියා. විනයදර භික්ෂූන් වහන්සේ නමක් වැසිකිලි ගියාට පස්සේ අර පාවිච්චි කරපු වතුර වාජනේ කොටසක් ඉතුරු වුණා. බුදුරජාණන් වහන්සේ යම් විනය පොඩි ශික්ෂාවක තියෙනවා පාවිච්චි කරාට පස්සේ වාජනේ මුණින් නවලා එන්නට ඕන. උන්වහන්සේ කල්පනා කරේ මේ වතුර ටික අපරාධේ මේ වතුර හිඳීගෙන යන නියම් කාලයක් ඒ නිසා මේ වතුර ටික තව කෙනෙක් පාවිච්චියට ගනී කියලා තියලා ඊළඟට වැසිකිළියට ගියා ධර්මදර භික්ෂුවක් ගියාට පස්සේ ඔන්න ඕක අල්ලගත්තා. ඔන්න මහ ලොකු විනේ. ඔන්න වතුර ටිකක් තියලා ඇවිල්ලා ඔන්න විනේදරයන්ගේ ස්වභාවය කියලා ඔන්න ගැටුමට හේතු. මේ ඝට්ටනේ තමයි දුරදිග ගිහිල්ලා අන්තිමට බුදුරජාණන් වහන්සේ පවා වනාන්තරයට ගිහිල්ලා වස් කාලයක් ගත කරන්න හේතු එතකොට අපිට පේනවා මේ පුංචි දෙයක් ඇති කෙනෙකුට විශාල විනාශයක් කරගන්න. මම බෝගම්බර බන්ධනාගාරේ දවසක් බණ කියනකොට එල්ලුම් ගහට නියම වෙච්ච පිරිසකට ඉස්සරහා හිටපු මිනිස්සෙක් හයියෙන් අඬන්න ගත්තා. Tamanට පොඩ්ඩක්වත් තමාව පාලනය කරගන්න බැරි වුණා. එකපාරට වේගෙන් කෑ ගහලා ඇඬුවා. ওই ද්වේෂය ගැනම තමයි ධර්ම දේශනාවක් කරේ. පස්සේ දැන් බණ කියා ගන්නත් බෑ මං ටිකක් නැවැත්තුවා. නවත්තලා ඉවර වෙලා ටිකක් මං කතා කරලා ළඟට අඬ ගහලා මං ඉතින් පොඩ්ඩක් කරුණාවයි බොහෝම ආදරෙන් කතා කළා මං ඇහුවා ඇයි කියලා. හාමුදුරන්ට පස්සේ කියන්නම් කියලා ඔන්න ටිකක් හිත හදාගත්තා. පස්සේ මම ධර්ම දේශනාව ඉවර වුණාට පස්සේ කතා කරලා ඇහුවා මොකද්ද? ඔන්න බලන්න ස්වභාවය එල්ලුම් ගහට නියම වෙලා ඉන්නවා. හේතුව තමයි හැමදාම බීලා ගෙදර ආවට පස්සේ හොඳට කටට රහට උයලා තියන්න ඕනේ කන්න. ඇවිල්ලා ඉතින් රන්. බත් එක කනකොට වැලි කැටයක් හැපුණා. ගල් කැටයක්. ඔන්න රණ්ඩුව පටන් ගත්තා. උඹට මේක ගරන්න බැයිද කියලා ඇහුවා. ඊට පස්සේ ඔන්න මේ පැත්තෙනුත් ආවා ප්‍රතිඋත්තරේ මේ මිනිහට හැමදාම හොඳට හදලා දුන්නත් බීලා ඇවිල්ලා මගෙත් එක්ක රණ්ඩු අල්ලනවා කියලා ඔන්න මේ පැත්තෙනුත් බෑන. රණ්ඩුව දුර දිග ගියා බෙල්ල මිරිකුවා ගෑනු කෙනා මැරුණා. එතකොට අද එල්ලුම් ගහට නියම වෙලා ඉන්නවා බෝගම්බර හිරගෙදර ඒ දවස්වල. දැන් අවුරුදු කීපයකට කලින් මම බණ කියනකොට හම්බුණා. එතකොට බලන්න බණ කියාගෙන යනකොට ඔහුටම තේරුණා ඇත්ත නේනම් මේ මිනීමැරුමක් කරලා තමන්ගේ බිරිඳව මරලා අද එල්ලුම්ගහට නියම වෙලා මේ දුක් විඳින්නේ මොකක් නිසාද? බත් පිඟානේ තිබ්බ වැලි කැටේ. ඕක තමයි හේතුව නිමිත්ත. බලන්න මිනිස්සෙකුට මුළු ජීවිතේම විනාශ කරගන්න මහා ලොකු හේතුවක් ඕනද? නෑ තමන්ගේ හිතේ ඇතිවෙන द्वේෂය, වෛරය යටපත් කරගන්න දන්නේ නැති කෙනාට පුංචි දෙයක් ඇති සමහර වෙලාවට විශාල විනාශයක් කර අරගෙන යනවා. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයන් ප්‍රහාණය වීම ගැන දේශනා කරනවා. කුමක් දන්න කුමක් දකින කෙනාටද යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් ගැන දන්න කෙනාටත් දකින කෙනාටත් තමයි කියන මේ ධර්ම. දැන් අපි ගමු ප්‍රායෝගික සිදුවීමක් ඉදිරියේ කොහොමද යෝනිසෝ මානසිකාරය දෙන්නේ? කොයි විදිහටද අයෝනිසෝ මානසිකාරය දෙන්නේ? දැන් අපි ගමු මෙහෙම. කවුරු හරි ඔබට ඇවිල්ලා බැන්න කියලා හිතමු. කිසිම වැරද්දක් නැහැ. දැන් අපි හිතන්නේ එහෙමනේ මම නෙවෙයි වැරදි කාර්යය මම මෙහෙමයි කියලා අපි කොහොමද හිතන්නේ එහෙම? අපි ඇත්තටම හිතමු අපේ කිසිම වැරද්දක් නැහැ. අපි සම්පූර්ණ නිවැරදි කෙනෙක්. තමන්ට බොරු චෝදනාවක් කරලා තමන් ඉදිරියට ඇවිල්ලා හොඳටම බැනලා යනවා. දැන් ඔන්න හේතුවක් තියෙනවා. තරහ ඇති කරගන්න නිමිත්තක් තියෙනවා. මොකද්ද නිමිත්ත ඇවිල්ලා ඔන්න දැන් තමන්ට බැන්නා. ඔය ඔස්සේ යෝනිසෝ මානසිකාරයේ දෙන්නත් පුළුවන් අයෝනිසෝ මානසිකාරයේ දෙන්නත් පුළුවන්. ඔය සිදුවීම ගැන යෝනිසෝ මානසිකාරයේ දෙනකොට හිතේ ඇතිවෙච්ච තරහක් තියෙනවා නම් ඒකත් යටපත් වෙනවා නූපන් කෙලෙස් උපදින්නෙත් නැහැ. අයෝනිසෝ මනසිකාරයේ දුනොත් නූපන් කෙලෙස් උපදිනවා උපන් කෙලෙස් වැඩෙනවා. දැන් අපි හිතමු මෙහෙම. දැන් ඔන්න Tamanට බැන්න. කොහොමද අයෝනිසෝ මනසිකාරය දෙන්නේ? Taman කල්පනා කරනවා මේ මිනිස්සයා මට ඇවිල්ලා මෙහෙම කිව්වනේ වටිනවද ඔය කියපු දේ? මම මෙච්චර මම කිසිම දෙයක් දන්නේ නැහැ මට ඇවිල්ලා මෙහෙම කිව්වා ඕක නිකන් ඉඳලා හරියන්නේ නැහැ මුන්ට පාඩමක් උගන්වන්න ඕම හිටියොත් ඊළඟ පාර ඇවිල්ලා තව ඔయిత වැඩිය ලොකු දෙයක් කරයි දැන් අපි ඔහොම ඔහොම හිතනවා දැන් අපි මේ කල්පනා කරන ක්‍රමයේ තුල මොකද වෙන්නේ කෙලෙස් යටපත් වෙනවද වැඩි වෙනවද අපි ඒ විදිහට හිතනවා කියන්නේ අන්න අයෝනිසෝ මානසිකාරය එතකොට වෙන්නේ නූපන් කෙලෙස් තව තව උපදින තවත් ද්වේෂය වැඩෙනවා පලිගන්න හිතෙනවා වෛරයට යනවා මේකට ඔහොම ඉඳලා හරියන්නේ මොනවා හරි කරන්න ඕන කියලා තව තවත් එකට එක කරන්න අරමුණු වෙනවා සිතුවිලි එනවා එතකොට අන්නේ ඒ විදිහට අපි හිතුවොත් ඒකට කියන්නේ අයෝනිසෝ මානසිකාරය එහෙම හිතන්න හිතන්න නූපන් කෙලෙස් උපදිනවා උපන් කෙලෙස් වැඩෙනවා හැබැයි අපිට පුළුවන් වුණොත් මේ විදිහට හිතන්න ඒ මිනිස්සයා ඔය කියපු දේ මට අදාළ නැහැ ඒකි කරපු චෝදනාවක් තියෙනවා නම් මම ඒකට නිවැරදි කාර්යයන මම මොකටද ඒකට ඇවිස්සෙන්නේ ඒ කරගත්ත අකුසලේ ඒ මිනිස්යාම අරගෙන ගියනේ මම මගේ හිතේ තරහ උස්සගන්නේ නැහැ කියලා අන්න එහෙම කල්පනා කරන එතකොට තව හිතන්න පුළුවන් මගේ හිතේ තරහ ඇති වුණොත් මමයි මේකේ විපාකේ අරගෙන යන්නේ දැන් ඔබ කෙනෙකුට තරහක් ඇති වෙනවා නම් ඔබට කෙනෙක් ගැන වෛරයක් ඇති වුණොත් එතකොට ඒ පුද්ගලයාටද හානිය Tamanටද? Tamanගේ හිතේනේ වෛරය ඇති වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ හරියට යකඩයක් යකඩේම හටගන්න මලකඩ විසින් විනාශ කරලා දානවා වගේ Tamanගේ හිතේ ඇති වෙන අකුසලෙන් Taman විනාශ වෙලා අපායට වැටෙනවා. එතකොට අන්න ඒ විදිහට හිතුවොත් මම මේ කවුරුත් ගැන වෛර කරන්න ගිහිල්ලා මම මොකටද අපාය යන්නේ? මගේ හිතේ අකුසල් වැඩෙන්න දෙන්නේ නැහැ. ඒ මිනිස්සයා බැනපු මිනිස්සයා හරි මට වැරද්දක් කරා නම් ඒ මිනිස්සයා කරපු දේ යාගෙනියයි. මම ඒ අහක යන කුණු ගොඩක් මම බාරගන්නේ නෑ. මගේ හිතේ මම මෛත්‍රිය වඩනවා. මං කාටවත් වෛර කරන්න යන්නේ මං කෙලෙස් වලට බලවත් වෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා හිතේ ඇතිවෙච්ච තරහක් තියෙනවා නම් යටපත් වෙන විදියට හිතනවා. අන්න එහෙම කල්පනා කරන්න පුළුවන් නම් යෝනිසෝ මනසිකාරය දෙන්න පුළුවන් නම් නූපන් අකුසල් නූපදිනවා උපන්නා වූ තරහක් දේශයක් තියෙනවා නම් යටපත් වෙලා යනවා අන්න එහෙම ක්‍රමයක් තුල විතරයි ප්‍රායෝගිකව අපිට ධර්මයේ වඩන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනවා ද්වේදා විතක්ක සූත්‍රය කියන මජ්ක්‍ධිම නිකායේ. හිතට එන හැම අරමුණක්ම කොටස් දෙකකට බෙදලා බලන්න කියලා. මේක මේ විදිහට මං හිතුවොත් මේක කුසලයකටද වැටෙන්නේ අකුසලයකටද? එන අරමුණ තුල තවන් හිතන ක්‍රමෙන් අකුසල් වැඩෙනවා නම් ඒක බැහැර කරන්න කියනවා. කුසල් වැඩෙන ප්‍රතිපදාවට අනුව හිතන්න කියනවා. ඒකනේ ධර්මයේ තියෙන ක්‍රමේ සබ්බ පාපස් සකරනම් පාපී අකුසල් දුරු කරන්න කියනවා. කුසලස්ස උපසම්පදා කුසල් පැත්ත වඩන්න කියනවා. සචිත්ත පරියෝ දපණන් තමන්ගේ හිත দমনය කරන්න කියනවා. ඒ තම බුද්ධානුශාසන. අන්න ඒකයි බුදුරජාන් වහන්සේලාගේ අනුශාසනා. එහෙමනම් මේ පින්වත් හැම දිනාටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරගෙන හිත দমনය කරගෙන ධර්මයේ දියුණු කරගන්න ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි අද ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගන්න සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු මුලින්ම දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකෙන් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙයි ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ ඇඹුල්දෙණියේ ආනන්ද ඉන්ද්‍රාණි කළුබෝවිල ඒ වගේම චමිල චට්ටා කන්නංගර ප්‍රියංගා ප්‍රසංග කස්තුරි ආරච්චි කියන මේ පවුලේ ඒ හිත මිත්‍ර ආදී සියලු දෙනා තමයි ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ මේ අයගේ ප්‍රධානම අරමුණක් බවට පත් වෙනවා මීට වසර 5කට ඉහතදී අපාතරින් විය වූ වරුණි කළුබෝවිල කන්නංගර මහත්මියට පින් අනුමෝදන් කිරීම ඒ වගේම මීට අවුරුදු 30කට පෙර අපාතරින් විය වූ DPS කළුබෝවිල පියාණන්ටත් අවුරුදු 25කට පෙර මිය පරලොව ගිය PK ගිල්බර්ට් ඇතුළු ඒ දෙමාපියන් ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලු ඥාති ඒ වගේම සෙනරත් කන්නංගර පියාණන් පවුලේ නෑ සම්බන්ධතා ඇති මේ පින්වතුන්ගේ වර්ග પરම්පරාවල් වල මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණක් වෙනවා. එහෙමනම් මේ මිය පරලොව ගිය ඒ දියණිය ඒ වරුණි කළුබෝවිල කන්නංගරේ දියණිය ඇතුළු ඒ වගේම පවුලේ ඥාති හිත මිත්‍රාදී සියලු දෙනා හිතෙන් අරමුණු කරන්න පින් ගන්න පුළුවන් තැන්වල ඉන්නකොට ඒ අයට අරමුණු වෙනවා. ඒ නිසා මේ සියලු දෙනා සිහිපත් කරගෙන මේ පින් අනුමෝදන් කරමු. මිය පරලෝකයේ ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, පරලොව ජීවිත සුවපත් වේවා. මිය පරලොව ගිය ඥාතීන් මේ පින් ලබාගෙන වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම ඉන්ද්‍රා කල්බෝවිල මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම දේශකයන්න් වහන්සේටත් බෞද්ධ ආරෝපවාහිනී නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලදම්ම ස්වාමින් වහන්සේලාටත් ස්වාමින් වහන්සේ ඇතුළු සම්බෝධි විහාරස්ථානයේ කාර්ය මණ්ඩලයේ පින්වත් දරුවන් හැම දිනාටමත් පින් අනුමෝදන් කිරීම ආශිර්වාද කිරීම අරමුණක් වෙනවා. එහෙනම් දායකත්වයේ දරුවෝ පින්වත් ඔබ හැම දිනා ඔබේ දූ දරු ඥාති හිත මිත්‍රාදි ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙච්ච අයත් අනෙක් සියලු ඥාතීනොත් සිහිපත් කරගන්න ඔබ හැම දිනාටමත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු ලංකා වාසී ලෝක වාසී සියලු දෙනා මේ සියලු පින අනුමෝදන් වෙලා ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා ගන්න හිලෙන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවරන සියලු දෙවියන්ගේ පිහිට රැකවරන ලැබේවා ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා උපනිෂය වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. හොඳයි ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච හතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි